අද අපි මේ 11 වෙනි පැය නැත්නම් 11 වෙනි ධර්ම දේශනාවටයි ආරම්භය ලබන්නේ. මේ ධර්ම මාත්‍රිකාව ධර්ම ප්‍රභවය සරුවචන් වහන්සේම බ්‍රහ්මජාල එහෙම නැත්නම් අර්ථජාල, දෘෂ්ටිජාල වශයෙන් සඳහන් කරලා තියෙනවා නිරුත්තර සංග්‍රාම විජේ වශයෙන් ආනන්ද මහා ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි සරුවචනාංශේ නම කරලා තියෙනවා. ඒ කියන්නේ අර්ථ වශයෙන්, සෘෂ්ටි වශයෙන්, භ්‍රමජාල වශයෙන් සරුවචනාංශේ දකින්න කොම් පැතිරිච්ච පරියායක් මේකේ තියෙනවා. මේ පැතිරිච්ච පරියාය ආරම්භක නැත්තම් ඒ ධර්මදේශනාවට පසුවෙන් සකස් කිරීම වශයෙන් සරුවචන් වහන්සේගේ වර්ණ භාෂණය, අවර්ණ භාෂණය, ಗುಣ කීම, දොස් කීම කියන දෙක පදනම් කරගෙන තියෙනවා. ඒක ඉක්මවලා ඒකට බොහෝම කෙටි තානත්ම රැඩිකල් වාදී යෝනිසෝ මනසිකාරයට බර පිළිතුරකින් උත්තර දීගෙන සරුවචන් වහන්සේ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල හරහා ඒ තමන් වහන්සේට දේශනා කරන්න ඕන වුණ ඒ අර්ථ ජාලයට, බ්‍රහ්ම ජාලයට, දෘෂ්ටි ජාලයට අර පෙළඹෙච්ච සංඝයා වහන්සේලාගේ අවධානය යොමු කරනවා. ඒක ඉස්සරහින් තියාගත්ත අපිත් මේ දේශනා ක්‍රමයේ හැටියටම ඒ ටික ගෙවම් කරලා අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ දෘෂ්ටි වර්ග එහෙම නැත්නම් මේ අර්ථ වර්ග තේරුම් ගන්නට. ඒක 62ක් තියෙන බව වරින් වර මතක් කර ගැනීම හොඳයි. මොකද මේ එකක් එකකට ගියාම ඒ මුළු චිත්‍රය පිළිබඳවම දලසක් අහන අපිට අමතක වෙන නිසා. ඒ 62ක් දෘෂ්ටි වලින් 18ක්ම පුබ්බන්ත කල්පිත. පසුගිය අතීතය හා සම්බන්ධ කල්පිත. නමුත් මේ පුබ්බන්ත කප්ප කියන වචනේ සම්බන්ධ කරන්නේ මෙතෙන්ට පූර්වාන්ත කල්පිත කියන එක ඒව හුඟක් ඒ පසුගිය අතීතය හා සම්බන්ධ කරන පැටලිච්ච පැටලිලි ගොඩක් වැඩි හරියක් වැඩි ප්‍රතිශතයක් 100 ගණනක් භාවනා කරලා සමතයක් ඇති කරගෙන විපස්සනාවෙන් ඒක සම්පූර්ණ නොවීම නිසා ඇතිවෙච්ච විපල්ලාස වගේ. ඒක 18කට සීමා කරනවා සර්වඥාන්සේ මේ එහා වෙන දෙයක් නැහැ. මෙච්චරයි 18යි තියෙන පුළුවන් කියලා. ඊගාවන තියෙන අපරන්ත කල්පිත මතු අනාගතයේ සම්බන්ධයෙන් කල්පිත 48ක් 44ක් දේශනා කරනවා ඒවා වැඩි හරියක්ම භාවනා කරලා ලැබුවා නෙවෙයි තර්ක විමර්ශනා නුවණින් ගත්ත දේවල්. ඒ කියන්නේ ඒ ධර්මචනාවේ ඔය ඉන්දියාවේ පහළ වෙන යුගයේ වෙනකොටත් මිනිස්සෝ මේ දාර්ශනික වශයෙන් කල්පනා කිරීමට විශාල පෙළඹීමක් තිබිලා තියෙනවා. භාවනා කරලා ලබන්නා වූ <clears throat> සමාජයේ ඉඳලා ප්‍රත්‍යක්ෂ දේශනා කරන ගති <clears throat> වැඩි ගතිය ඒ අපරන්ත සමාවෙන්න පුබ්බණ්ඩ කල්පිත සෝකේ පේනවා. අපරන්ත කල්පිතේට එනකොට භාවනා කරලා ධ්‍යාන ලැබලා නීවරණ දුරු කරලා සූල සීල මධ්‍යම සීල මහා සීල වශයෙන් නෙවෙයි විමර්ශනා නෝනේ සහ ධර්ක ඥානේ ගොඩාක් දේවල් වලට පෙළඹලා තියෙනවා. අන්න එවැනි සම්දිස්ථානයක තමයි කරුවචනාංශේ ඒ ඉන්දියාවේ ඒ කාලේ පහළ වුණේ. පහළ වෙලා ඒකට පැවතිච්ච දේවල් ඉතාමත්ම සූර විදියට දක්ෂ විදියට අද මේ භ්‍රමජාල සූත්‍රයේ තැන්පත් වෙලා තියෙන ඔක්කොම එදා තිබුණු වැරදිච්ච තැන්, පැටලිච්ච තැන් විපරීත ස්ථාන. ඉතින් මේ විපරීත ස්ථාන ගැන එකදීම විපරීතයක් වශයෙන් උත් කල්පනා වෙනවා. මොකටද මේ අරුවචන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද වැරදියයි සම්මත කරන ලද දේවල් අපි ඉගෙන ගන්න කියලා. නමුත් මේ ප්‍රතිපදාවේ මහා පුදුම ගතියක් ඒ ප්‍රතිපදාව ප්‍රතිපදාවක් වෙන්නෙම වැරදි රාශියක් දැනට බස් පවතින වැරදි රාශියක් වැරදි වැරදි වශයෙන් වටහා ගැනීමෙන්ම නිවැරද්දට මධ්‍යම ප්‍රතිපදාව සංශ්ලේෂණය කරගත යුතුයි. වැරද්ද මේකයි කියලා නොදැන මධ්‍යම ප්‍රතිපදාවක් අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. වෙන විදිහට කියනවා නම් ඒ ලාභයට තියෙන නිසා දොස්තර මහත්තයෙක්ගේ අනුමැතියක් නැතුව ගන්න පුළුවන් වුණත් සමහර බෙහෙත් જાති උඟ දෙනෙක් කොහෙ පාවිච්චි කරනවා. ලෙඩක් පිළිබඳව හැඟීමකුත් නැහැ. ඒ වගේම කිසි කෙනෙකුගේ අනුමැතියකුත් නැහැ. ලෙඩ නොවීම පිණිස කියලා හිතලා ඒ බෙහෙත් જાති ඇඟේ දාගත්තට වෙන්නේ තවත් ලෙඩක් එන එක විතරයි. එනිසා ඉස්සල්ලාම ඕන කරනවා මේ සරුවත්යන් වහන්සේගේ මේ දුක් නිවාරණ ක්‍රමය දැක ගන්නට තමන් තුල පවතින ආ වූ දුක තමන් තුළ පවතිනා වූ පටලැවිල්ල. තමන් තුළ ඇත්තා වූ සංකීර්ණතාවය. තමන් තුළ ඇත්තා වූ විපරීත භාවය. තේරුම් ගැනීම. ඉතින් මේ තේරුම් ගැනීමට අපට දෙන හොඳම ක්‍රමය තමයි මෙතුආකල් මානවයා දෙපැරලිච්ච තැන් අනාගත තැන් විපරීත අදහස් පහල කර තැන් මගේ දේවල් වශයෙන් සලකලා මා තුලත් මේවා අනිවාර්යයෙන්ම තියෙනවා මොකද මාත් මානවයෙක් මම ඇවිල්ලා තියෙන්නේ අන්නේ ඒ පෙරිච්ච පාර දිගේ ඒ දේවල් අපි කළ යුතු එකම දේ වශයෙන් නෙවෙයි භාවනා ප්‍රතිපදා කරනකොට අනිවාර්යයෙන්ම අත ගන්න වෙනවා. අත ගෑවේ නැත්නම් අපි හිතනවා ඔය බුදුහාමුදුරන්ගේ මේ ධෛර්යානික සීතත් ධර්මය අහනකොට ඔක්කොම සිද්ධ වෙයි කියලා. නමුත් ඒක අවස්ථාවක් වෙනවා ඇත්තටම මේ ධම්ම විචය යතවිමංසා නුවණට තර්ක ඥාණයට ඉඩ දෙන්න වෙනවා. ඉඩ දෙනවා ඒකට කියනවා අනුමාන සිද්ධා කියලා. අපේ ශාසනයේ පච්චක්ක සිද්ධා, අනුමාන සිද්ධා, සද්දේය සිද්ධා කියන මේ සිද්ධා තුනෙන් තමයි අර්ථ සිද්ධිය සිද්ධ කරන්නේ. අනිකුත් ශාසන වල සද්දේය සිද්ධාවෙන් පටන් අරගෙන අනුමාන සිද්ධාවට ගිහිල්ලා නතර වෙනවා. පච්චක්කයක් නැහැ. අපේ ශාසනයේ ඒක අනිත් පැත්ත හරවලා තියෙනවා. පළවෙනියෙන්ම අනෙක් කළ දකින්න බැරි අනුපච්චක්ක සිද්ධාව පෙන්නලා ඒ පච්චක්ක සිද්ධාව වෙනකොට අනිවාර්යයෙන්ම අනුමාන සිද්ධාවක් සිද්ධ වෙනවා අස්පනා පිට අරමුණට මූණට මූණ දාලා භාවනා කරනකොට ලැබෙනා වූ ඒ ප්‍රත්‍යක්ෂය අනුව හිත ණය ක්‍රමයට අනුමාන ක්‍රමයට තර්ක ක්‍රමයට අනුමාන විපස්සනාවක් හිත කරනවා. ආනේ අනුමාන විපස්සනාව අපේ නිවන ලැබීමට අවශ්‍ය කරන්නා වූ ඉද පාඩුකම් සකස් කරලා දෙනවා. නමුත් ඒ නිවන් දැක්කත් සර්වඥතාඥාණයට අපිට ළඟා වෙන්න බැරි නිසා ලබා ළඟා වීම අත්‍යවශ්‍ය නොවන නිසා සර්වඥන් වහන්සේට වැටහෙන නමුත් අපේ අනුමානයට අහු වෙන්නේ නැති දේවල් අපි ශ්‍රද්ධාවට දානවා. ඒක නිසා සද්දෙහිය සිද්ධා. ඒ නිසා සද්දෙහියේදී අපිට ප්‍රත්‍යක්ෂ කරන්නත් බෑ ඒක. අනුමාන කරන්නත් බෑ. ඒ ටික සරුවච්චන් වහන්සේගේ සර්වඥතා ඥාණයට සාපේක්ෂව සද්ධාවෙන් අදහන. නමුත් මේ පච්චක්ක සිද්ධාත අනුමාන සිද්ධා කියන මේ දෙක නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥාන අනුමාන ඥාන වලට අන්වය ඥාන කියලා කියනවා තාර්ක ඥාන කියලා කියනවා ණය ක්‍රමය කියලා කියනවා ඒ අන්වයට කියනවා ඒ තේරම නැත්නම් මේ පච්චක්ක අනුමාන කියන මේ දෙකම විපස්සනාට වැඩ නමුත් මේකෙදී තාමත් නැතිවම හුඟ දෙනෙක් මේක තේරුම් ගන්න ඕනයි කියලා අර කලින් කිව්වා වගේ මේ දෘෂ්ටි ඉගෙන ගන්න ආදන වගේ තේරුමක් නැහැ කියලා හිතන තියෙනවා. නමුත් අද තියෙන විපස්සනා භාවනාවේදී ලෝකයා පැටලීකෙන් දැන් බලනකොට මේ පච්චක්කේ මුල් කරගෙන ඒ අනුව සිද්ධ වෙන අනුමානය කියන කාරණාව තේරුම් ගන්න නැතුව අනුමානෙ කරන්න ගියොත් නම් පැටලෙනවා. පච්චක්කේ සිද්ධ වුණොත් ප්‍රත්‍යක්ෂ වශයෙන් ආවක අවබෝධ කරොත් ඒ හිත අනුමානයට වැටෙනවමයි. ඒකත් න්‍යායානුකූලව හිත වෙන්නේ ඒකෙත් තියෙන්නේ හොඳ චිත්ත න්‍යාය. ඒක ධර්මචන්ද හොඳටම දාන්න. නැත්නම් මේ ප්‍රඥාදාල සූත්‍රය උඟක්ම ආශ්‍රය කරන්නේ අන්න ඒකටයි ඒ අනුමානය බැහැර කරලත් බෑ අනුමානය ඉස්තර කරලත් බෑ. ප්‍රත්‍යක්ෂයේ පිටිපස්සෙන් අනුමානය ගෙන යන සඳහා නම් මේ අපි ළඟ දැනගම තියෙන වැරදි පිළිබඳව අපි සෑහෙන විමර්ශක බුද්ධියක්, තර්ක ඥානයක්, අනුමාන ඥානයක් අවශ්‍ය කරනවා. අන්න ඒ අනුව බලනකොට මේ සර්වඥාසේ ඉදිරිපත් කරන ලද මේ 62ක් දෘෂ්ටි අපිට අදාළ නැහැ කියලා පැත්තකම දාන්න බෑ. අපි පැවතේ ඉන්නේ මානවයාගෙන් නම් ඒ වගේ මොනවා හරි කොනක් අගුවක් අපි ළඟ තියෙනවා. අද අපි ඉදිරිපත් කරගන්න හදන කොටස බොහෝ විට ඉතාමත්ම වියලි කොටසක්. ඒකට හේතුව මුග දෙනෙක් මෙවැන්නක් අපේ ජීවිතේ සම්බන්ධයක් නැති විදිහට එහෙම නැත්නම් දේශනාවේ මේ කොටස් සම්බන්ධ වෙන දේවල් කිසිම ධර්ම ඕජාවක් ලබා දෙන්නේ නැති. නිකම්ම නිකං වියලි කොටස් වශයෙන් තමයි දකින්නේ. ඉතින් ඒක නිසා මේවා ඉගෙන ගැනීම සඳහා කරන කාලය එනතම් මේක යම් වෙලාවක මේක හිතට આવොත් ඒක ප්‍රතික්ෂේප කරන ගති පහළ වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම ආධුනිකයෙකුට නම් ඒක ඇත්ත වෙන්න පුළුවන්. මොකද මේවා ඉතනම අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. නමුත් භාවනා ජීවිතේ කොතනක හෝ මේක পায় හැපෙලා වැටෙනවම තමයි. ආනේ পায় හැපෙන වෙලාවට ප්‍රයෝජනෙ පිණිසත් ඒ වාගේම ධර්මයේ බුදුහාමුදුරු දේශනා කළද ගැඹිරත්වය වටහා ගැනීම පිණිසත් මම උත්සාහ කරනවා ඊට අමතරව නෑ කිව්වට භාවනා ජීවිතයේදී මේක අත්දැක ගන්න පුළුවන් ලේස ස්ථානත් ස්පර්ශ මේ ලැබිච්ච කාලය තුල. ඉතින් අපි බලමු මේ දෙන ලද පූර්විකාව අනුව මොකද්ද මේ කතා කරන ප්‍රස්තුතේ කියලා. ඒකදී සරුවචනන්දේ සඳහන් කරන්නේ සම්තිබික්කවේ ඒකේ සමනක්‍රාත්මන උද්දමාඝාතනිකා අසංඤී වාදා. මත්තට නොමැරෙන අසංඤී ආත්මයක් ඇත්තේයි කියන්නා වූ සමහරක් ශ්‍රමණක් බ්‍රාහ්මණයක් ඇත්තේය මහණෙනි. මහණෙනි මේ ශාසනවල මේ ද්වාඳුරු සරුවචන් වහන්සේ තථාගතයන්ගේ පහළ වෙන කාලේ ප්‍රවතුනා වූ ඒ දෘෂ්ටිවාද අතර සමානක් සමනක් බ්‍රාහ්මණයෝ උද්ධං ආඝාතනිකා මරණයෙන් මත්තේ නොමැරෙන සදාකාලික වූ අසංයී වූ හැඟීමක් ඇති කරගන්න බැරි ආකාරයේ සංඥාවකට ලක් කරගන්න බැරි ආකාරයේ ආත්මයක් ඇත්තේයි බුද්ධ මාඝාතනික අසංයී උද්ද මාගත්තනික අසංඤේ අත්තානම් පඤ්ඤා වේති අට්ඨේ වත්තුහි අට ආකාරයක ආත්මයක් වෙනවා කියනවද නැද්ද කියලා නොහැගෙන දැනගත නොහැකි නමුත් තියෙනවාමයි සාස්වතමයි අන්නේ ආකාර වූ ආත්ම ස්වභාව අටක් විස්තර කරන වාද අටක් තියෙනවා ඊට පස්සේ මේකෙන් අපි ගන්න දෙන එකම දේ ඉස්සලා අපි මේ අටම තේරුම් ගත්තා උද්ද මාඝාසනික සංජීවාදා කියලා. මත්තට නොමැරෙන දැනගත හැකි ආත්ම ස්වરૂප භ්‍රෂ්ටජාල, විත්තිජාල, අත්ජාල අටක්. දැන් ඒක අනිත් පැත්තට දානවා සංඥාව නැති. දැන හැඳින ගන්න බැරි. ආත්ම ස්වરૂප අටක් කියලා. පළවෙනි එක තමයි එක ආත්ම ස්වરૂපයක් තියෙනවා ඒක රූපාකාරයි. නිකන් සාමාන්‍ය කියනවා ගහක් ගලක් මැටි ගොඩක් වගේ තියෙනවා රූපාකාරය නමුත් ඒකට ඒක පිළිබඳ සංඥාවක් නැහැ. නමුත් මැරෙන්නේ නැහැ. එන විදිහට කරන මරණයට නැවත උපදිනවා. දිගින් දිගටම යන සාස්වත වූ රූපය පවතින සංඥාව නැති ආත්ම භාවයක් තියෙනවා. ඒකට කියනවා රූපී අත්ත. ඊට පස්සේ කියනවා නෑ ඒ ආත්මයට ඔය කියන ආත්මෙට එහෙම රූපයක් නෑ නමුත් සදාකාලිකයි දැනගන්නත් බෑ. නැත්නම් එක විදිහට කියනකොට වරින් වර දැනෙන වරින් වර නොදැනෙන කියන වගේ නොදැනෙන අවස්ථාව ගත්තොත් ඒ වෙලාවේ ඒක මොකද්ද පැවැත්මක් තියෙනවා මුලිමුත් තිබුණා ඒ පැවැත්ම නැති කාලේ නම් මොනවා වුණාද නිින්ද ගියාද කියලා හොයන්න ගන්න මරුණාද කියලා ගන්න නැවතත් ආයෙත් ඒකට පණිනවා. එහෙම ආත්මිකුත් කියනවා. ඊට පස්සේ කියනවා රූපීද අරූපීද වන්නා වූ ආත්මයක් කියලා. වර එක රූප ස්වභාවය පෙන්වන වර එක අරූප ස්වභාවය පෙන්වන එහෙම ගිහිල්ලා මත්තර නොමැරෙන අසංඤී තත්ත්වයටදී ඒක ජීවත් වෙන්න පුළුවන් ඒ ආත්මය රැඳිලා තියෙනවා ඊට පස්සේ කියනවා රූපී වන්නේද නොවන්නේද නොවන ආත්මස්වરૂපයක් තියෙනවා ඉතින් මේක බලනකොට මේක මොන ප්‍රෝජනයක් පිණිස මේ පතුරු ගගා පවුරු ගගා බලනවා කියලා හිතෙන් දිවි කියනවා මේක අසංඤී නම් ඇයි පවුරු ගන්න අපේ හන්දෑවේ සාකච්ඡාවකට මතුණා මේ අසඤ්ඤ සත්‍යයේ ඉන්නකොට ඒකෙදි සංඥාව නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ එක පංචවෝකාර භවයේ එක වෝකාරයක් ආකාරයක් නැත්තම් අනිත් කොටස් වලට සුවසේ යැපෙන්න පුළුවන්. දිනේට ගන්න ආම කොටාසයක් නැතුව රූප කොටස් වලට ඉන්න පුළුවන්. ඇඟීමක් දැනීමක් නැතුව වේදනාවක් නැතුව ඉන්න පුළුවන් කියලා. නමුත් අපේ මූල ඉගැන්වීම හැටියට ඉන්න බෑ. නාම රූප මත රඳාපවතිනවා. රූප නාම රත මත රඳාපවතිනවා. එහෙමනම් ඒක පිළිබඳව සංඥාවක් තිබිය යුතුයි. මෙතන මේ කියන්නේ අපිට ගන්න වෙන්නේ මේ භාවනා ශක්තිය නිසා ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන මට්ටමට සංඥාව තුනී කරන්න පුළුවන් අන්තිමටම තුනී කරුවට පස්සේ සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයට ගිහාම යන්න ඉස්සෙල්ලා පවතින කයක් තියෙනවා. මේ කරන භාවනා කරන කෙනෙක් ඉන්නවා. ඔහුට සංඥාව ක්‍රමයෙන් දුරු වේගෙන යන බව දකිනවා. නමුත් යම් තැනකට එනකම්ම තේරෙනවා. ඊට පස්සේ අසංඥී වෙනවා. පස්සේ නැවතත් සංඥා භාවයට එනකොට අන්න අර රූප ස්වභාවේ ඒකමයි කිය හැකි මට්ටමකට ඒ රූප ස්වභාවය අනිකුත් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ පහළ වෙනවා පහළ වුණාට පස්සේ තේනවා මේක මැද කාලේදී සංඥාව නැති වුණාට ඒක ආකාර ප්‍රවැත්මක් කියන මේ ශල්්‍ය කර්මයට භාජනය කරන්න ගිහිල්ලා සංස්කෘති කෙනෙකුට මේ භාවනා කරපු කෙනෙකුට නම් ඒ දිච්චි මුර්ජා කරන බෙහෙත් පිටාට පස්සේ බෙහෙත් විදිනවා දාන්නවා කට ඇනෙනවා දාන්නවා ඊට පස්සේ ක්‍රමයෙන් හිත තෝන්තු වේගෙන යන බව ගිහිල්ලා අන්තිමට යම් වෙලාවක ඒ විසංජ භාවයටපත් වෙනවා. එතකම් මේ භාවනා නොකල කෙනෙකුට වඩා සංඤී භාවයෙන් විසංජී භාවයට යනකොට තාම තුනී සංඥාවක්ම යන්න පුළුවන් ගැටයක් තියෙනවා කල්ලාතෝ භාවනා කළා තිබුණොත්. ඊට පස්සේ නැවතත් කියනකොට ඒ පුද්ගලයා යාන්ත්‍රණ සීයනවා ඇත්තරෙනවා වැහෙනවා පේන දේවල් වල ගැල්මක් හැල්මක් තේරුමක් තියෙනවා වරින් වර විකාර රූප පේනවා විකාර ඇස්වලින් රූප පේනවා විකාර රූපෙම කොහොමද ගිහිල්ලා ගිහිල්ලා ප්‍රකෘති සංඥාට එන හැටි සාමාන්‍යයෙන් භාවනා සංඥාව පිළිබඳව භාවනාවෙන් අත්දැකීම ඇති කෙනාට ඒ එනකොටත් සෑහෙන ජවනිකාපෝගයක් බලා ගන්න පුළුවන් අන්දබන්ද වෙන්නේ විකාර කරන්නේ දන්නවා දැන් මෙන්න මෙහෙමයි උනේ කියලා අඩු ගන්න ඒ වෙලාවේ දැන් නැත්නම් පස්සේ හරි මතක් කර ගන්න පුළුවන් ඉතින් ඒ වගේ දෙයක් අපිට උපමාවට ගන්න පුළුවන් විසංඥේ තමයි නමුත් රූපාකාරයක් තියෙනවා. කලිමුත් තිබුණා. ඊට පස්සේ ඉතින් අර විසඤ්ඤ වේගන යනකොට රූපක ඇලිලා ඊට පස්සේ වේදනාවක් තුනී වෙලා තුනී වෙලා සංස්කරණය කරනවා. මේක මම ලක්ෂණයට මූණ පෙන්නගෙන මිනිස්සුන්ට ඉන්න ඕන කියන දේවල් ඔක්කොම කරගන්න බැරි මට්ටමට ගිහිල්ලා කර තියා ගන්න දෙයක් නැති වුණාට එහෙමම තමන්ගේ අර පාලන ශක්තිය අඩු වෙලා නොදැරිය. ඊට පස්සේ නැවත එනකොටත් තමන් විකාර ස්වරූපයෙන් ඉන්නේ අතපය හොල්ලා ගන්න බැරි තත්ත්වයක ඉඳලා ඕන වේදනා සංඥා සංඛාර විඥාන රූප ආකාරයේ මතුවලා එන හැටි දැක ගන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් තමයි මෙතන කියන්නේ ආත්මයක් කියනවා රූපී මෙතන නම් මරණය නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ සීනතියෙන් පමණයි මරණයෙන් මත්තෙත් ඔන්නෝක තමයි වෙන්නේ සංඥාව දුර වෙලා ගිහිල්ලා විසංඥී වෙලා සමුතු රූපාකාරයේ ඉහළ පවතිනවා තව කෙනෙක් කියනවා අරූප ධ්‍යාන උපදෝප කෙනෙක් අරූප ධ්‍යානයක ඉඳලා විඥානං ඡායතනේ ආකාසාකාසානං ඡාන්තින වගේ ඉඳලා ඒ රූපයේ තිබුණු කසිනේ උගුරලා දාපු කසිනේ උඝාටිම ආකාශය ගත්ත කෙනා කියනවා කොහොමඩක්වත් මේ තලයේ රූපේ අරමුණු වෙන්නේ නැහැ. නමුත් ඒ තලයේ වරින් වර සංඤී විසංඤී දෙකම තියෙනකොට විසංඤී මට්ටමට යන හැටි දන්නවනම් විසංඤී මට්ටමෙන් ගැලවෙන හැටි දන්නවනම් ඒ පුදුරට කියන්න පුළුවන් මේ මාං කියන මේ ආත්මස්වරූපය ස්වરૂපය රූපී නෙවෙයි නමුත් වරින් වර ඒක විසංයී තත්ත්වයටපත් වෙනවා නැවතත් ආය සංයී තත්ත්වයටපත් වෙන නිසා මත්තර නොනැතෙන අරූපී වූ විසංයී වූ ආත්ම ස්වરૂපය. තව කෙනෙක් කියනවා මේ දෙකම තේරුම් ගත්තොත් රූපී වූ, තරූපී වූ, විසංයී වූ දිගට පවතින ආවොත් ආත්ම ස්වභාවයක් තියෙනවා. තව කෙනෙක් කියනවා මේව රූපී නා රූපී. රූපීත් නොවෙන්නා වූ අරූපීත් නොවෙන්නා වූ ආත්මේ ආත්ම ස්වરૂපයක් වෙන හැබැයි දිගට පැවැත්මක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අර කලින් කියපු නායකමේ හැටියටම සංඥා චෛතසිකය නැත්නම් සංඥා ස්කන්ධය මුල් කරගෙන වෙන විදිහකට සංඥාව ආත්මයේ වශයෙන් බලලා ගන්න ගියාම මේන <clears throat> විවිධ තර්ක ක්‍රමේ ප්‍රධාන වශයෙන්ම භාවනා ජීවිතයක නැත්නම් සරුවචනාංශයේ පෙන්වන මේ භ්‍රමජාල උගුල්ලා දැම්මට පස්සේ අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ පච්චේ පරිඥානයි. නාම රූප වශයෙන් ඉස්සල්ලාම මේ බලන හිත මේ බලන අරමුණ මේ පිම්බෙන වාරේ මේ හැකිලෙන වාරේ මේ ආස්වාස වාරය, මේ ප්‍රස්වාස වාරය. මේ වම තියෙන වාරය, මේ දකුණ තියෙන වාරය. හිම්බීම වාරයක් නම් තදවීම, පෙරපීම දැනෙනවා. හැකින වාරයක් නම් බුරුල් වීම, සෑල් වීම, පළල් වීම තේරෙනවා. ආස්වාස වාරයෙන් එහෙමයි. ප්‍රස්වාස වාරයෙන් එහෙමයි. වම තියෙනකොට ගොරෝසු බව දැන ඇති මෙහෙමයි. දකුණ තියෙනකොට ගැල්ලේ රා බහින ගන්න නැත්නම් මෙහෙමයි කියලා හැම වෙලාවකම එහි යත්තා වූ රූප කොටාසයක් මුල් කරගෙන ඒ රූපය මෙනෙහි කරන හිත නාම කොටාසේ වශයෙන් අරගෙන මූලිකවම නාම රූප වශයෙන් කඩා ගන්න. කඩාගෙන දිගින් දිගට දිගින් දිගට යනකොට ඒ රූපය තේරෙන්නේ පටවි ධාතුවෙන් උනාට ඒකේ තව කොටස් තියෙනවා. ආස්වාස් ප්‍රසවාස වැටෙන්නේ වායෝ ධාතුව මුල් කරගෙන උනාට ඒකේ තව ඉතුරු හතර මහ භූත කොටස් තියෙනවා. ආදී වශයෙන් රූප විචිත්‍ර භාවයේ විවිධාකාර භාවයේ දිගින් දිගට දිගින් දිගට දකින්න කොට අර මෙනෙහි කරන හිත වාගේම පඨවි ධාතුවේ තියෙන තද ගතිය, මුරුල් ගතිය වෙන් කර දැක්ගැතිීමේ හැකියාව කොහිටට තියෙනවා. පඨවිය නෙවෙයි මේ වායෝ ධාතුව කියලා. ඒකේ තියෙන කම්පන චංචල පුම්බන කරපන ගති කියලා. ඒක පඨවි ධාතුවේ වෙන් කර දැනගැනීමේ හැකියාව නාම ධර්මයේ තියෙනවා. ඒ වගේම පඨවි ධාතු ප්‍රකට අවස්ථාව සිවුම් අවස්ථාවට හැරෙනකොට වෙන්කොට දැනගැනීමේ ශක්තිය පරිච්ඡේද කිරීමේ හැකියාව පිරිසිඳ දැකීම නාම ධර්ම වලට තියෙනවා. ආන් ඒ වශයෙන් මේ අර රූපාකාරය වෙන විදිහට නම් ඒ මහා භූත කොටස් ප්‍රකට තැන් වලින් පටන් අරගෙන අනිකුත් හැම දෘෂ්ටි කෝණයක්ම හැඩතලයක්ම මුණතක්ම දකිමින් දකිමින් දකිමින් යනකොට ඒවා තුල එකිනෙක පටලැවෙන්නේ නැති ගතියක් එකිනෙක ගැටෙන්නේ නැති ගතියක් සහ වෙනකොට හඳුනා ගැනීමේ ගතියක් දකින්න නම් රූපය බහුරූපී වෙන්න තද ගතිය පුරුල් ගතිය දෙක එකට දකින්න ඕන. උණුසුසිතිල් ගතිය එකට දකින්න ඕන. එකම වේදිකාවේ මේ විරුද්ධ නළුමෙලියෝ කොච්චර වැඩ කරත් නාඩගම ඉවර වෙන්නේ නැහැ. ඒගොල්ලේ ගහ ගන්න මර ගන්න ස්වරූප තිබුණාට නාඩගම යනවා දිගටම. ඒ යන නාඩගමේදී මේ බොරුල් බුරුල් ගතිය තද ගතිය වෙන් කර දැන ගන්නවා. හොඳ ගතිය නරක වෙන් කර දැන ගන්නවා. කළු ගතිය සුදු ගතිය වෙන් කර දැන ගන්නවා ආදී ඒ විඥානය තමන්ට ලැබ ගන්න තැනක් තමන්ගේ ප්‍රතිෂ්ඨාව ලබා ගන්න තැනක් ගන්නෙ කොහොමද? මේ වස්තුවල තියෙන වෙනස්කම්. රූපාකාරයේ තියෙන මේ වෙනස්කම් පිළිසිඳ දැක ගන්න එක මගේ කෘත්‍යය. ඒ නිසා උඹලා කොච්චර දේවල් හම්බ කරත් තරහදී තියෙන්නේ මගේ ගාව මයි ළඟට එන්න ඕනේ කියලා. කිරණ හැම කිලෝවටම මම මෙන්න මෙච්චර ගාණක් ගන්නවා කියලා එයා තරහදී තියාන බලන්නේ. ඉතින් අර නාඩගමේ හොඳ නරක තියෙන තාකල් මුරුප්පද ගති තියෙන තාකල් උණුසුම් සිසිල් ගති තියෙන තාකල් කම්පන චංචල ගති තියෙන තාකල් හැම නිෂ්පාදනයකම ප්‍රමාණ කිරීම සඳහා වෙන්කොට දැන ගැනීම සඳහා විඥානේ හරහා යන්න ඕනේ. එතකොට ඔන්න විඥානස්කන්ධේ හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අතරමැද අර වේදනා, සංඥා, සංස්කාර ආදී යාගේ විවිධ දෙපාර්තමේන්තු තියෙනවා. ආන්නේ විවිධත්වය එනකොට නාම සහ රූප ඉස්සර දෙකට කඩාගත්තට එහෙම ඇති වෙන්නේ නැතුව කම්මැලි කරන්නේ නැතුව මේක විවිධ සතහන් විවිධ ආකාර දෙනවා සියලුම සතහන් අසීලුම ආකාරමම දැනගන්නවා කියලා යනකොට විචිත්‍ර භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න හිතේ තියෙන කලකොලකම් අඩු වෙනවනේ. ඔච්චර විචිත්‍ර ස්වන්දන බලන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ විඤ්ඤාණය වෙන සේතම වෙන වෙන නම් දෙවි වෙන වෙන පැකට් වලට දානවා. මේ පැකට් අතර කලවමක් නැහැ. හොඳට ඒව වර්ග වෙලා තියෙනවා. එහෙනම් ඒ ව්‍යාපාරිකුන් බොහොම ජයට ලාභ ලබනවා. ගැතුලට ගැතුම් කියන වගේ පේන්න තියෙන ලෝකයක් වෙන උණුසුම තියෙන තර කොහොමද සිසිලස තියෙන්නේ කියලා. අනේ විඥාණයට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ අවිඥාණය කරන්නේ මොකද්ද උණුසුම සිසිලස වෙන්කොටලා හොඳට පෙන්වනවා එක විතරයි. ඒ උණුසුම සිසිලස කොච්චර ශීක්‍රයෙන් ක්ෂණ මාත්‍ර වදින වෙනස් වුණත් විඥානයේ කිසිම පැකිලීමක් නැහැ ඒක වෙන් කළ ගන්නවා. ඇත්තටම කියනවා නම් ඒ උණුසුම් සිසිල් දෙක අතර වේගය වැඩි වෙන්න වැඩි වෙන්න විඥානයේ ක්‍රියාකාරකම් වැඩි වෙනවා සූක්ෂම භාව වැඩි වෙනවා තීව්‍රකම වැඩි වෙනවා යම් වෙලාවක ඒකේ තියෙන තේරම සටහන් ආකාර දකින්නවනම් මේකේ මමෙක් ආත්මයක් ගන්න දෙයක් ආශා කරන දෙයක් බදා ගන්න දෙයක් ආදී කිසිම මණ්ඩියක් නෙ දෙන්න දෙන්නේ නැතුව එතන එතනම එතන එතනම ජවනිකාවෙන් ජවනිකාට හිත යනකොට නීවරණ පහළ වෙන ඉඩක් අඩු වෙනවා. ඒ දෘෂ්ටියෙන්ට තියෙන ඉඩක් අඩු වෙනවා. විඥානයේ පුදුමාකාර ක්‍රියාකාරකම් වෙනවා. කල්පනා කරන්න වෙලාවක් නැහැ. දක්ෂින දක්ෂිනදී නාම රූප වශයෙන් වෙන් කරනවා. ඉතින් මේ වැඩ පිළිවෙල සාමාන්‍ය විපස්සනා භාවනාදී නාම රූප ධර්ම ඉස්මතු කරගෙන ඉස්සරහව තියාන තමයි යන්නේ. එහෙම යනකොට යනකොට ඒ රූප ධර්මයේ විශේෂ නොතිත් ආසාවකින් එන්නකොටම මෙනෙහි කිරීම. අරමුණ මතුවෙනකොටම මෙනෙහි කිරීම මාර්ගයේ ඒ සෑම අරමුණක්ම අපි දැඟලුවත් නැතත් තියෙන්නේ දඟලන. අපි ජීවම් කරන්න දෙයක් නෑ අරමුණ තියෙන්නේ සිවුම් වෙලා නමුත් අරමුණ මතුවෙලා චිත්තක්ෂණයක් යනකොටම ඒක අර සිවුම් ක්‍රියාකාරී භාවයේ වෙනුවට එක ගුලියක් වශයෙන් පිටු වෙන්න පටන් ගන්නවා. පිටු වෙච්චි ගමක් ඒකට නමක් වදිනවා. පිටු වෙච්චි ගමන් ඒකට රටහනක් වදිනවා. පිටු වෙච්චි ගමන් ඒකට ආකාරයක් වදිනවා. එතකොට විඥානයේ දකින්නේ මතු වෙන ප්‍රකෘති ස්වරූපේ නෙවෙයි මතු වෙලා ඇති වෙච්ච විකෘතියක්. ඒකට අපි කියනවා භාවනාව හොඳයි, භාවනාව නරකයි, අද මගේ භාවනාව හොඳට ගියා. මට මෙව්වා දැක්කා, මෙව්වා දැක්කා කියලා. නමුත් ඒ දකිද්දි තව දුරටත් දිගින් දිගට දිගින් දිගට නොතිත් ආසාවකින් අරමුණ මතුවෙනකොටම පැන පැන මෙනෙහි කරන මට්ටමට ගියොත් ඒ කිසිම අරමුණක නැත්නම් අරමුණ වර්ග කර කර තෝර තෝර අරකින් එකේ කල්පනා කරමින් දන ඒ තරම් ශීඝ්‍ර භාවයකට යනවා ඒ අරමුණ ශීඝ්‍ර වෙච්ච නිසා නෙවෙයි අරමුණ කොහොමද ශීඝ්‍රයි අරමුණේ මතු වෙලා හැඩතල ගන්න වෙලාවක් දෙනසෝ මතු වෙන තාලෙම බලන්න ආචාර්ය යකඩ රත් වෙච්ච වෙලාවේ තමයි තලක් නිවුණට පස්සේ තලෝ කුප්‍රොත් ඒ වගේ තමයි ආධුනිකයාට බෑ ඉතර පැන පැන මෙනෙහි කරන්නේ එහෙම නැත්නම් කියනවා මෙනේ කිරීමේ හිතේච කර්මන්නේ නැහැ. හොඳට කර්මන්නේ වෙන්න නම් කර්මන්නේ නැති තැන දැනගෙන තව තව ලංව ලංව බලනකොට බලනකොට සෑම රූපයක්ම මතුවෙනකොට මෙනේ කරනකොට නාම ධර්මයේ උපවිඥානේ පුදුමාකාර රූප භාවයකටපත් වෙනවා. කුරු ගෝටි භාවයකටපත් වෙනවා. තියුන් භාවයකටපත් වෙනවා. මෙන්න මේ මට්ටමට ගියාට පස්සේ මේ සෑම ඉතාමත්ම යොතුලුව ඉතාමත්ම විචිත්‍රයේ විසිතුරුවේ මේ නාම ධර්ම මත උනාට මේ සෑම අනුක්ෂ කුඩා ක්ෂණ භංගුර වුණා රූප ධර්මයක්ම අහේතුකෝනම් මතුවෙන්නේ. ඒ හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒ වාගේ මේවා වෙන්කොට දක්වනකොට කොච්චර සීක්‍රෙන් ආවත් කොච්චර රොතු රොතු වශයෙන් ආවත් කොච්චර විචිත්‍රව වේදන බල දිගින් දිගටම ආවත් විඥානයේ දිග්ගටෝ මේවා එකින් එක වෙන් කර කර වෙන් කර බලනවා. එන්නේ විඥානේ කෘත්‍ය එහෙම දැක දැක ඉන්නකොට ඒ අරමුණු සදාකාලික ධර්මන්‍යාමයකට ධර්මතාවයක් පෙන්වුවට බලන මිනිහා මේක හොඳ නරක වශයෙන් ගන්නවා. මේ කොට හොඳයි මේක නරකයි මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් නරකයි දැන් මගේ හිත කම්මැලි දැන් මගේ හිත උනන්දුයි දැන් මගේ හිත ඉදිරියට යනවා දැන් මගේ හිත යන්නේ නැහැ දැන් මට හොඳට පේනවා දැන් මට හොඳට පේන්නේ ආදි වශයෙන් අර කුණු රොත්ත නැත්තම් ඒ කියන ගන්න දෙයක් නැතිදී විවිධාකාරයෙන් තෝරන. ඒ තෝරන්නේ පෙර කර්ම ශක්තිය වල හැටියට ගන්න. රුචි අරුචිකම් වල හැටියට ගන්න. නිකන් අර මේ පාරායින විසිකොල්ල තියෙන කුණු ගොඩකට ගිහිල්ලා විවිධ මිනිස්සු විවිධ මල් වලට විවිධ දේවල් දාගන්න. ඒගොල්ලෝ දන්නේ ඔය වැඩ ගන්න හැටි. ඒ දාගන්නේ ඒ ඒ වෘත්තිකේ. මේ වයන් කුණු හද මේ කුණු වලින් මේ දේ වැඩ ගන්න ගන්නවා කියලා ඒ වෘත්තිකයා දන්නවා එයා ඒ ටික දා ගන්නවා. ඉන්නේ වාගේ මේ මූලික රූපනාම කිසිම තේරුමක් බේරුමක් නැතුව භාවනා කරත් නොකරත් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් ගහක වුණත් ගලක වුණත් විඥානයේ සහිත කෙනෙක්ගේ වුණත් ඒ රූපවල තියෙන ඒකාකාරී ස්වභාවය. ධාරේතිචි ධම්මෝ එව්වා එව්වාගේ ස්වභාවය පේන්නේ. නමුත් විඥානය මොකද කරන්නේ? ඒවා එකින් එක වෙන් කරනවා. වෙන් කරාට පස්සේ සංඥාව ඒවා නම්බර කරනවා. මෙන්න මේක හොඳ එක. මේක මැද එක. මේක නරක එක. මේක වේවා. මේක නොවේවා. මේක මේ මංගලයි. මේක දුමංගලයි කියලා ඉතින් අර එක තොගේ සමෝධයේ කොට මතුවේ. නමුත් එක එක නාගේ රුචි අරුචිකම් වලට සංඥා අනුව, චිත්ත අනුව, දෘෂ්ටි අනුව අර පේන කුණු කන්දලේ නැත්නම් යමක් නැතිදී ඇති දෙයක් බවට පත් කර ගන්නවා. ඒ පත් කරගන්නකොටම නරක දේ වෙනස් ඈත් කිරීම සඳහා හිත ප්‍රයත්න කරනවා. හොඳ දේ ලං කර ගැනීම සඳහා ප්‍රයත්න කරනවා. හොඳ දේ අල්ල බදා ගැනීම සඳහා අනික් කටේ නොගැනීම සඳහා අහංගා තබා ගැනීම සඳහා ප්‍රයත්න කරනවා. ඒ සේරම සංස්කාර ස්කන්ධයට වැටෙනවා. ඉතින් ඒ තමන් හිතුව පරිදි යමක් හිතු වෙන්නේ නැත්නම් තමන්ට හම්බ වෙන මැණික්ම හම්බ වෙන්නේ නැහැ. කළුවල්මයි හම්බ වෙන්නේ. තිරුවානමයි හම්බ වෙන්නේ. එහෙම නැත්නම් ඒ දලං කැලිමයි හම්බ වෙන්නේ. ඉතින් ඕන නරක වේදනාවක් එනවා. අද මට මැණික් කරුවට මැණික් නැහැ. නිකන් තාත්තව ගන්න කියලා අනුගලන් දලං කාලේ විතරයි කියලා ඕනේ නරක වේදනාවක්. එහෙම නැතු එක දිගට මැණික් දෙක තුනක් හම්බෙච්චාම හොඳ වේදනාවක් එනවා. අද නම් හොඳයි සුබයි කියලා. ආදි වශයෙන් ඒ සෑම දෙයක්ම අරගත්ත සංඥාවල වල හැටියට සංස්කාර කරපු හැටියට ඉතින් වර්ග කරලා වර්ග කරලා ඉතින් සමහර සාක්ෂි දාගන්න සමහර කරඬු වල තැම්පත් කරලා තියාගෙන ඉන්නවා සමහරක් විහිකෝරනවා නානා විදිහට අර එකම දේ එකම පටවියාපෝ තේජෝ වායෝ ගති මේ වර්ග කරලා බෙදන්න ගියාම තමයි සංඥාවෙන් චිත්තයටත් චිත්තයෙන් දෘෂ්ටියටත් ගාලේ පටලවෙන්නේ. ඒක නිසා නාම රූප වශයෙන් මූලිකව අරමුණ බෙදා ගැනීමේ සූර භාවය ඇති කරගත්ත කෙනා එහිදී කර්මණ්‍ය භාවයට සූර භාවයට දක්ෂ භාවයට දිනු භාවයටපත් වෙච්ච විඥාණය හරියට අරමුණු උණු කරලා දෙන්නාසේ වේගවත් කරලා දෙනකොට ඒ දිගටම ඉස්සරහට ගියොත් මොනි උපදේශ ලැබු යෝගාවචරේකට නම් පැහැදිලිවම දක් ගන්න පුළුවන් මෙන්න මෙතනදී හැම රූප ධර්මයකටම අදාළ හේතුවක් හැම නාම ධර්මයකටම අදාළ හේතුවක් තියෙනවා. මෙන්න මේක විපරීත දෘෂ්ටියකට ගත්තොත් මේක හොඳටම සත්‍ය පරිඥානේ නොමේරුවොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයා නිකන් නම් ගෙදර එන්නේ අර බාගෙට දැම්මිච්ච දෙයක් බාගෙට තේරිච්ච දෙයක් මූල ධර්මයක් හදාන සමීකරණයක් හදාන මම අද අසවල් දේ දැකගත්තා. මම අසවල් විදියට දැකගත්තා කියලා අලුත් මතයක් ප්‍රකාශ කරනවා. ඉතින් අවචනයේ පහළ වෙලී ඉස්සෙල් ඔන්න ඔයගේ බාගෙට දැකපු දේවල් තමයි ඒ කාලේ හැටියට මෙන්න මේ සංඥා සහිතයි මෙන්න මේ චිත්ත සහිතයි මෙන්න මේ දෘෂ්ටි සහිතයි කියලා ප්‍රකාශ කරේ. ඉතින් ඒක තමයි භ්‍රමජාලය භාවිත කරන්නේ. මම මේ උත්සාහ කරන්නේ ඒක මේ භාවනා කරන යෝගාවචරයා ਬਾගෙට තැම්බෙච්ච අලකාලා බඩේකක් උන් හදාන බඩගොර වනකොට වාත පිට වනකොට එව්ව මූල ධර්ම බාටපත් කරගන්න හදනවා. ආනේ ඒක මේ සරුවචන් වහන්සේ මේ පෙන්නන දෘෂ්ටි ජාලයත් එක්ක කල්පනා කරලා බලනකොට භාවනා කරද්දි වෙන්න පුළුවන් වෙන විදිහට කියනවා නම් සත්‍ය පරිග්ගා ඥානෙදී වෙන්නා වූ සංඛා විතරණය, සැක සංඛා දුරු කිරීම සිදු නොවුනොත් භාවනා කරලා හැදිච්ච පිස්සු කියලා කියන්නේ ඔන්න ඕකට. භාවනා නොකරන අයට ඕකෙන්නේ නැහැ. භාවනා නොකරන අයට කොහොමදක් දකින්නේ මේ ස්ත්‍රියාව පුරුෂයෙකුට ප්‍රේම කරන එච්චරයි. එහෙම නැත්නම් හරකෙක් තනකොළ වලට ප්‍රේම කරනවා. වතු පැටියේ කම්මගේ කිරි වලට ආදරේ මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක සෞන්දර්යයක් තියෙනවා, සත්‍යයක් තියෙනවා. ඒකේ යථාර්ථයක් තියෙන මේ මනුස්සයා. නමුත් භාවනා කරන මනුස්සයාට නාම රූප දෙක වශයෙන් දැක්කට පස්සේ ඒ නාමයට නාමයේ හේතුව සහ රූපයට රූපයේ හේතුව නොදැක්කොත් කවදාකවත් ඒක නොදැකීමක් වශයෙන් හෝ අර්ධ දැනීමක් වශයෙන් හෝ බාහිර තැම්බිච්ච අලකෑමක් වශයෙන් තේරුම් ගන්නේ නැහැ. අර දැකපු දේ ඉච්ඡිතසාර විඥායක්. ඒක දර්ශනයක්. ඒක මතයක්. ඒක මගේ රුචිකත්වය ආදි වශයෙන් මොකක් හරි දෙයක් අල්ලගෙන ඉතින් කටමැද දොඩවන්න පටන් ගන්නවා. එතකොට මේ බුද්ධිලට ඕන තරම් මට එන්න පුළුවන් මේ රූපී කොටාස දිහා බලාගෙන ඉන්නකොට ඒ රූපේ හොඳටම අපිට සංසිඳුනයි කියලා. ආනාපාන බලනකොට ආස්වාද ප්‍රසආද දෙක අතර වෙනස පේනවා. පෙනි පෙනි පෙනි පෙනට ඕන දීර්ඝ ආස්වාදයේ කෙටි ආස්වාදයක් වඩපත් වෙනවා. සත්‍යය දිගට යනකොට ඔන්නේ බුද්ධිලට වේලාවක එකපාරට නිින්ද ගිහිල්ලා එකපාරට අවදි වෙනවා. එයා නිින්දෙන් ඉස්සෙල්ලා රූප ධර්ම සියුම් මේ පවතිච්ච බව දකිනවා. නිින්දෙන් ගැස්සිලා එක පාට අවදි වෙන්නේ නැවතත් රූප ධර්මයකටමයි. එතකොට ඒක කියලා කියනවා මේ වැඩපිළිවෙල මේ භාවනා චිත්ත වීර්ය ආත්ම ස්වરૂපයෙන් ගත්තනම් මරණයේදී සිද්ධ වෙන්නේ මේකයි කියලා හිතාගත්තනම් ඒක රූපාකාරයි. හැබැයි රූපාකාරයේ සංඤීවේ ඉඳලා විසංඤී වෙන්න පුළුවන්. විසංඤී කොටාසේ තාත්මේ තියෙනවා. ඊට පස්සේ ආය සංදී වෙනකොට ඒ ආත්මේම ඒක රූපාකාර බව පේනවා. ඒක නිසා මේ ජීවිතය සංඤී භාවයෙන් අසංඤී භාවයට ගියාට ආත්මේ නැතෙන්නේ නැහැ. ඒ ආත්මේ රූපාකාරයි කියලා කියන්නේ. තව සමහර කෙනෙක් ඒ රූපේ 100 100ක්ම ඒ කියන්නේ යෝගාවචරයේ වචන ස්වරූපෙන් ගත්තොත් එයාගේ මේ හැටියට 100 100ක්ම හිඳනවා. හොඳටම තුනී කරනවා. හොඳටම නොදැනෙන කත්තමට සියුම් කරගෙන යනකොට එතකොට පේන්නේ ධාතු ස්වභාවය. සිංදීමේ හැකිලිමේ හෝ අස්වාද ප්‍රසාද දෙකේ වෙනස දකින්නේ හැබැයි දැනීමක් තියෙනවා. කන නැති බව නෙවෙයි. සී නැති වෙලා නෙවෙයි. මැරිලා නෙවෙයි කියන දැනීමක් තියෙනවා. ඔන්න ඔය දැනීමේ ඉන්නකොට සතිය ගිහිනවා. සම්පජන්‍ය ගිලීච්චාම ඒ පුත්කලේ දකින්න දැනට දෙවුවා <clears throat> රූප මූල ස්වභාවයේ තියෙන්නේ. එහෙම නැතුව ප්‍රඥප්ති වශයෙන් කියන්න සටහන් ආකාරනේ ඒකෙත් ඉඳපු ගමන් සීන කියලා ආයෙ සීන තත්ත්වෙ වෙනවා ආයෙ සී තතිය තත්ත්වෙ නැති තත්ත්වෙට යනවා නැති තත්ත්වෙ නැත් තත්ත්වෙට යනවා උක භාගයට දැක්කනම් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ ස්වභාවේ නම් ඔය සතන් ආකාර සහිත ගොරෝසු රූපනේ ඒ තුල සංඥාව තියෙන වෙලාවක් තියෙනවා සංඥාවක් නැති වෙලාවක් තියෙනවා විසංඥා අවස්ථාවල් තියෙනවා විසංඥා වුණාට හැබැයි ඒ කියන්නේ ආත්මේ නැතිලා නෙවෙයි ඔය ආත්මේ හැම විසංඥිය රැකිලා තිබිලා ආය සංඥී භාවයටපත් වෙනවා කිය මේ අරූපී ආත්මේ විසංජීව බුද්ධ මහරහතනික මත්තට නොමැදී රැකෙනවා කියන එක දැක ගන්න පුළුවන්. මේ දෙකේදීම යෝගාවචරය ඇත්ත වශයෙන්ම ඒක සාධාරණයි කලකොල වෙනවා. නමුත් ඕනම කෙනෙක් මේ தත්ත්වයේ ඉක්මවපු සර්වඥාන්ති නෙවෙයි අපිට පේන දකින්න ඕන කෙනෙක් බලන්න මේක ලක්ෂ කෝටි වාරයක් වෙලා තේරුම් අරගන්නවා මේ අතරමැදදී සති සම්පජඤ්ඤ දෙකේ ගිලිහීමක් නිසා මේ විසඤ්ඤා ස්වરૂපයකටපත් වෙන්නේ තාමත්ම සිව් රූප කොටාද ඊටාම සිව් නාම කොටාද තියෙදි. එයින් එහාට යන්න නම් මෙතන විසඤ්ඤා වුණා නෙවෙයි නැත්නම් නාම රූප නිරෝධ වෙලා ගියා නෙවෙයි මේ අත්‍යන්ත නිරෝධයක් එතන එතන වෙච්ච නිරෝධයක් විතරයි කියලා ඒක ලක්ෂ කෝටි වාරයක් වෙලා සිද්ධ වෙන්න ආරින්න ඕනේ වෙනකොට තේරෙනවා මේක මේ අතරමැදි පයලි ඉස්සරහ වැටිලා අතලුහුටා යamak හිතේලා තියෙන්නේ සති සම්පජඤ්ඤය හොඳට තාම මතු මතේ සියුම් කරන යනකොට මේක එහෙම ගැස් වෙන්න දෙයක් හෙල්ලෙන්න දෙයක් නැත්තේ නෑ කියන එක හොඳට පරිචයකින් දැක්කාලු පුළුවන්. අන්න ඒක දැකලා තමයි සර්වඥාමතුමේ මතක් කරන්නේ මිනිස්සුયો මේක මත බුද්ධ මහඝාතනික අසංයී වූ ආත්මයක් පනවනවා. මම ඒක ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ යම් කිසි කෙනෙක් මේ උද්ද මහඝාතනික මත්තට නොමැරෙන සාස්වත වූ ආත්මයක් පනවාගෙන මේක මතයකට ගත්තොත් එයත්තා මරණයෙන් මත්තේ කියලා කොයිද උපතින්නේ කියලා මට පේනවා. ඒ මොකද හේතුව එයා කොතනද මේ වරදවල අල්ලාගත්තේ කියන එක මම දන්නේ. මේ තාක්ෂණික භාෂාවෙන් කියනවනේ බුද්ධ මහඝාතනික අසංඤීවාදයේ පැටලිලයි තියෙන්නේ. එයා මේ පරිලෝකියොත් උපදින්නේ කොතනද කියන එක මම දන්නවා. මම ඔය මට්ටම ඉක්මවලා ඉන්න බවක් දන්නවා. නමුත් මම ඒ දෘෂ්ටි ජාලයෙන්, ඒ අර්ථ ජාලයෙන්, ඒ භ්‍රම ජාලයෙන් ගැලවුණයි කියලා මට මාන්නෙකුත් නැහැ. අන්න ඒක තමයි මගේ තියෙන ගුණය කියලා ඉතාමත්ම ගැඹුරට මේ සිද්ධිය විග්‍රහ කරලා ඒක දැනගත්ත මම ඒ මතින්වත් නම්බු ලබන්න හදාන්නේ නැහැ කියලා බුදුජාන් වහන්සේ තණ්හාවේ මානෙන් දෘෂ්ටියෙන් වෙන් වෙලා සර්වඥ භාවයේ තත භාවයේ ප්‍රකාශ කරනවා. ඒක නිසා යම් ආකාරයකට යම් කෙනෙක් නාම රූප පරිච්ඡේද ඥානෙ ඉක්මවලා මේ පස්සේ පරිග්‍රහ ඥානයේදී තණ්හාමාන දිට්ඨි මූලික කඩා දැමීම සිදු කෙරුවොත් පසු කාලීන අතුවා පිළිඅරගෙන තිනවා ඒ පුද්ගලයා චුල්ලසෝතාපන්නයි කියන තරම් වටිනවා. නියත ගතිකෝ සම්බෝධි පරායනෝ ඒ පුද්ගලයා කවදාකවත් ඒ තණ්හාමාන දිට්ඨි කඩා ගන්න නැතුව යන්න පුළුවන් වුණොත් මේ ජීවිතෙන් පස්සේ නම් ආය අපායට යන්නේ වෙන විදිහට කියනවා මේ විදිහේ උද්දමාඝාතනික අසංජීවාදයක් අදහන්න යන්නේ උද්දමාඝාතනික සංජීවාදයක් අදහන්න යන්නේත් නැහැ මොකද ඒව ඉක්මවන්නේ නැතුව නැත්නම් මේව අභියෝග කරන්නේ නැතුව විචිකිච්ඡාව තාම ඝන බහලව තියෙනවනම් මේ පච්චේ පරිග්‍රහ ඥානවත් ලබන්න බෑ. මෙන්න මේ නිසා මේ පච්චේ පරිග්‍රහ ඥානයට ගිහිල්ලත් තාම මූලික සැක එහෙම නැත්නම් ඥානෙ හොඳට සක්‍රීය වැඩ කරද්දී ඥානෙට විරුද්ධව යෝගාවචරයන් අල්ලිනවා. ඥානෙට විරුද්ධව යෝගාවචරය ඇඹරෙනවා. ඥානෙට විරුද්ධව යෝගාවචරය ප්‍රතික්‍රියා කරන එක කොයි පළවෙනි මාර්ග ඥානට වැඩ කරන යෝගාවචරයගේ ඇති. ඒ මොකද ඔහුට පේන්නේ මේ පත්‍ය පරිකා ඥානයේදී නියම දෘෂ්ටියට එනකොට නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියලා කියන්නේ නැති දෙයක්. ඉතින් ඒකට මොකටද දඟලන්නේ? ආත්මේ නැති වෙනවා නම් ආත්ම ස්වභාවය, නিত্য භාවය නැති වෙනවා නම්, සුභ භාවය නැති වෙනවා නම්, සුඛ භාවය නැති වෙනවා නම්, ඉතින් එවැනිදී අත්දැකගෙන එනකොට එනකොට අනිවාර්යයෙන්ම ඒ යෝගාවචර ප්‍රතික්‍රියා කරනවා. එක තැනින් ඉඳගෙන ඉන්න අමාරුයි. මේ මතුවෙන දේවල් එක පාරට නොදෙනී යන දේවල් නොවිය යුත්තක් එතනින් ගියාම මේ අම්මා තාත්තා හොඳ නරක සදාචාරය කියන දේවල් පවා භාවනාවට ලක් වෙච්චාම ඒ අතර කිසි වෙනසක් නැති බව තේරෙනවා සෑම දෙයක්ම ධර්ම කොටස පමණයි අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙනවා කියනකොට විශාල ප්‍රතික්‍රියාවක් ඒ සෑම ප්‍රතික්‍රියාවක්ම පිටුල් ගහට ගියේ මිනිහා කියාපු දේවල් කියනවානේ අන්න ඒ වගේ ලස්සන නිදහසට කාරණා රාජයක් හදලා තියෙනවා. ඒක සමහරට අපේ මුතුන් මිත්‍ර හදලා අපිට උගන්වලා තියෙනවා. අපි මේ වෙලාවට අන්නර කිතුල් ගහට ගේමිනියා වගේ මෙව තමයි පාවිච්චි කරන්නේ. මොනවා හරි අපේ හිතට මෙව ගන්නවලා එහෙම නැත්නම් අපි ආශ්‍රය කරන අයට ඒවා මතු කරලා දීලා අපි භාවනාව තුනී කරන පැත්තකට යනවා. සත්‍යයට මුණ දීම අතින් දුර වෙනවා. අන්නේ ඒ සම්බන්ධයෙන් බලනකොට අපේ ථේරවාද පොත් එතෙක් පහල වෙලා තිබුණ Hindu පොත්වලින් අපි මේ කොච්චර කුරුවල් අදහස් ඔළුවේ දාගෙනද ඉන්නේ ඒකයි මේ භාවනා එක දිගට සතතයෙන් කරන්නේ නැතුව මේ විවිධ මත අනුව අර කබර ගෝයා තල ගෝයා කරන ඛණ්ඩ හදා ගන්න හැටි. ආ මේ පැත්තෙන් බලනකොට එක එක පොත් ඒ න්‍යාය දර්ශන අනුව ඒ ඇත්තෝ ඉස්තර කරලා තියෙනවා අර විදිහට රූප සිවුම් වෙන එකත් ඇත්ත. ඒ වගේම සංඥා වගේ දේවල් දුරු වෙලා විසංජී තත්ත්වයකට පත් වෙන බවත් ඇත්ත. ඒ වෙලාවේදී වේදනා නැති මට්ටමකට ගිහිල්ලා කය විජුව තියෙන බවකුත් ඇත්ත. අපි වෙලා සංස්කාර කරන්නේත් නැහැ. ඔහේ පැටි ටික තිබ්බා වගේ ඉටි ටික වාගේ ගල් බුද්දා වගේ හිටින බවත් ඇත්ත. විඥානේ අර කින සුදුසුවත් නතර කරලා. නාම රූප වශයෙන් බෙදීලා කො මත වෙන මත වෙන රූප කොටස වෙනකොට ගැනීමකුත් නැහැ විසඤ්ඤායි. උත් මේ විසඤ්ඤ තත්ත්වෙදියා මේකේ ස්වාමිත්වයක් කියන කෙනෙක් ඉන්නවා. ඒ නිසා මේකේ සාමී ආත්මයක් තියෙනවා කියලා න්‍යාය දක්ෂතාවකාරව පෙන්නලා දෙනවා. ඉඳගත්ත මිනිහමයි ඔය කොච්චර රූප වේදනා සංඥා සංකාර දුර්වල වෙලා තුනිය ළඟත් නැගිටින්නේ ඒකම. ඌ මේකට අයිතිකාරයා. ඒ නිසා සාමී ආත්මයක් කියලා තේරුම් ගන්න තියෙනවා. ඒක නිසා අපි එවැනි භාවනා කරන්න පටන් අර ගන්නකොට දන්නවනම් අපේ භාවනාව යන්න හදන්නේ මෙන්න මෙහෙමයි කියලා යම් වෙලාවක අපේ හිත අලුත් දැනගෙන ඉඳලා හෝ නොදැන හෝ හොඳටම අරමුණ සිවුම් වෙනවා. එලා ඉඳපු ගමන් වේදනාව නැදෙන යනවා සංඥා නැති වෙලා යනවා ඊට පස්සේ අපි සංස්කරණය කරන ගති හරි බැරි ගහන දේවල් තේරම නතර වෙලා විඥානයක් නැත් ආසේ අර ඇත්ත වශයෙන් හරි පැත්තෙන් යනවා අච්ඡන්ත නිරෝධය වගේ වැටෙනාට පස්සේ යම් වෙලාවක නැගිටපු ගමන් බයයි කුලප්පු වෙනවා කලුවකසා දාලා නැගිටලා යනවා මේ මොකද උනේ මා සතු සියල්ලම දැන් නැති වෙලා ඕන එක පාර්ථ gediye piti සීයනවත් එක්ක මට ලැබිලා තියෙනවා ඉතින් ඒක නිසා මේ විදිහට කියොත් නම් පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා මේ විදිහට කියොත් නම් අර තියාගෙන ආපු ආර දැනුම් මල්ල සංඥා මල්ල මතක මල්ල අපේ තිබුණ මේ නෑදෑ පරිවර්තයේ වස්තු පරිවර්තයේ තේරම මරණය හා සමාන තැනකටපත් වෙනවයි කියලා කලබලකාරී විදියට පස්සේ හම්බෙච්ච පොඩි හරි රැක ගන්න ඕනේ කියලා සාමී අදහසෙන් විජාත් නැගිටලා යන වෙලාවල් තියෙනවා. වෙච්ච දේ අබැග්ගයක්, වෙච්ච දේ හෙලකින් පල්ලට වැටීමක්, වෙච්ච දේ ලූටා යෑමක් මේ ඉස්සරහට එන්න තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මක සංඥාවක් කියලා ගන්නෙ නෑ. එන්න තියෙන Nirodhe අත්‍යන්ත Nirodhe වුණාට මේ මේ ඒ ඒ චිත්තක්ෂණේ Nirodhayak වශයෙන් ගන්න මේක සිහි නැතිවීමක් පෝරකේ ලෑල්ල අයින් කිරීමක් අපායට අදගෙන වැටිල්ලක් මරණයක් නිින්දක් ආදී වශයෙන් පුදුම ගැසිල්ලකට ගැටෙනවා. ඒක ඉතින් මේ මේ දොස් කියමනක් මේ ස්වභාවය ඒක තමයි. ඒකට හේතුව මේ ස්වාමිත්වයේ මට දින මේ පොඩි රැකගෙන යන්න ඕන. රූප ටික කොහොම හරි තියෙන්න ඕන. ඒක ඉදිමුණාට කෙට්ටු වුණාට ප්‍රශ්නයක් නෑ රූප තියෙන්න ඕන. වේදනා සැප දුක්ඛ සේමාරණ කරන වේදනා තියෙන්න ඕන. ඉතල නම් කිව්වේ සැප වේදනාමයි ඔර දුකේපයි කියලා. අර වෙලාව නුන දුක් වේදනාවක් හරි කමන්නේ ඇවිල්ලා මල්ලේ ඒ උපකරණ තියෙනවා. සංඥාව තියෙනවා දැනීම තියෙනවා. ඒ සංස්කරණය කියලා කියන්නේ එහෙන් මට ඇඟිලි ගන්න ඕනේ, මෙහෙන් මට ඇඟිලි ගන්න ඕනේ, අරෙන් කොන කපන්න ඕනේ, මෙහෙන් කොන කනක් දාගන්න ඕනේ, කෑලි සංස්කරණය කරන්න ඕනේ කියන එක තියෙනවා. ඒ වගේ වෙන වෙන දැනගැනීමේ ඥාණය ඕනේ. තියෙන තාක්කල් gedara ගියා වාගේ. පුරුදු දීකට වැඩිය නුපුරුදු මේ නුපුරුදු කන මේ නුපුරුදු දීකට වැඩිය පුරුදු කනවැද්දම හොඳයි කියලා අර ඉස්සල්ලාන් තිබුණ මේ රූප වේදනා සංඥා සංකාර දුකයි කියලා සති සීනේ සුතමේ ඥාණයවත් දැනගත්තා නමුත් මේ පච්ච පරිඥාන ස්වභාවයට යනකොට එව්ව සේර පොදිය පිටින් මල්ල වත්‍ර විහිවල ගන්නවා වගේ නැති වෙනකොට අනේ ඒකට කමන්නේ ওই කෑල්ලක් හරි කමන්නේ වරණ ස්වභාවයේ අතු වේග කියලා ඉන්න හරි කමන්නේ රූප වේදනා සංඥා සංකාර වුණ කියලා සාමී ස්වරූපෙන් අර කහුලගෙන මේක රැක ගන්න තමයි යන්නේ. ඉතින් ඒක මේ ඉතර බුද්ධහම පහළ වෙන ඉතල දුන්නේ මේ න්‍යාය දර්ශන පොත්වල හොඳට පෙන්ලා දෙලා තියෙනවා. ඕක ඇත්ත තමයි රූප නැති වෙලා තියෙනවා සංඥා වේදනා සංඥා සංකාර නැති වෙනවා තියෙන නමුත් ඒ ස්වාමීන් නැති වෙන්නේ. අයිතිකාරය ඉන්නවා. ඒ වගේම පෙන්නනවා නිවාසී. අපි తాවකාලිකව මේකෙන් එළියට ගියාට මේකේ නිත්‍ය පදිංචිකාරය මම නෑ දාවොත් මේකේ මේ බඩු ටික තියෙනවා. එනිසා සාමීයත්‍ය අත්ත භාවයක් නැත්නම් නිවාසීයත්ත කියලා මේක මගේ මගේ ගඳ ගන්න තැන මගේ පැලැත්ත මගේ කැදල්ල ඒ නිසා මේක රූප වේදනා සංඥා සංකාරේ කුණු වුණාට ප්‍රශ්නයක් නෑ ඒක මගේ කුණුනේ මගේ රූප මට තියෙන තෝන් කිය ඒකේ නිවාසී ස්වරූපයක් අපි සමහර වෙලාවට බොහෝම මේ ಜಾතිවාදී හැඟීමේ එහෙම නැත්නම් පුද්ගලවාදී හැඟීමේ අර තමන්ගේ මයි කුණු ටික මට හොඳයි කියන මට්ටමින් හරි ඒ නිවාසී ආත්ම ස්වરૂපය අරගෙන තියෙනවා. ඒ වගේම කාරක ආත්ම භාවයත් ඕක කොයි වෙලාවෙ එහෙම වුණාද ඊගාව දවසේ මම මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. මගේ වශයෙන් මට කො පාතනවා මම අත මෙහෙම තියාගෙන ඉන්නවා. මම පය මෙහෙම තියාගෙන ඉන්නවා. මගේ වේදනාව මම මෙහෙම කරගන්නවා. මම මේ සංඥාව මෙහෙම කරගන්නවා කියලා ඒක වෙනස් කරන්න පුළුවන් කාරක ස්වභාවයක්. කරන්නේ කතෘ කෙනෙක්. මම කතෘත්වයක් මල තියෙනවා. ඉතින් මේ කතෘ ස්වરૂපයේ මේ මෞංකාර දෙවියොත් එක්ක පොඩ්ඩක් හරසෙන. මොකද මෞංකාර දෙවිය ਸਰබලධාරී නම් Taman කොහොමද කතුරු වෙන්නේ? එහෙනම් දෙවියන් වාසේ කත් හදන්න වෙනවනේ. ඒක නිසා අලි අවුලකටපත් වෙනවා කතෝලික සභාව වගේ දේවල්. මේ සියලු දෙවියන් වහන්සේගේ ලැබීම නම් අපට නැද්ද පිනක් පවක් කිරීමේ ශක්තිය. අපට නැද්ද අපේ මේ රුචි අරුචිකම් වෙනස් කිරීමේ ශක්තිය කිය මේ කාරක භාවය පිළිබඳව විශාල තීක්ෂණ බුද්ධි කරලා සම්මාහරත් ඒ බාහිර දර්ශනය වුණත් කත්තු භාවයක් ෆ්‍රී විල් කියන එකක් තියෙනවා. කරන්න පුළුවන් කියලා දැනගත්තා. එක මිනිස්සෙක් මේක වැඩේ වණ කරා. ඒ මිනිසයා කිව්වා යමක් කිරීමේ හැකියාව තියෙන ඒකෙන් කරන්නේ Tamanට වින කරගන්න එක විතරයි කියලා. අපි තටමලා යමක් කරොත් ඒකෙන් කරන්නේ Tamanට වින කරගන්න එක විතරයි. වෙන දෙයක ඉඳ ඇදියොත් ඒකේ කවදාකවත් නැහැ කර්ම ගෙවීමක් සිදු වෙලා අපේ හිත විසංකාර වෙන්න ඉඩ තියෙනවා. අපි හිතලා යමක් කරනවා නම් චේතනාපූර්වක කරන අනිවාර්යම කර්මය අනිවාර්යම විපාක දෙනවා. ඊට පස්සේ කතෝලික සභාවක් කරකොලතරියා වගේ වුණා දර්ශන විද්‍යාවත් කරකොලතරියා වගේ වුණා මොකද එහෙම නැත්නම් ඇත්ත ප්‍රකාශ කළා. පුළුවන්කාරකමට අපි යමක් කරනවා නම් ඒ කරන සෑම දෙයකින්ම වෙන්නේ කියන දේ අවුල් කරන එක. ඒක නිසා අර වෙන විදිහකට අපේ ස්වාමීන් වහන්සේ නමක් ඒක ලියලා තිනවා පඬිතයෝ සමාජයට මෙහෙ කරති. අති පඬිතයෝ තියෙන දේ එහෙ මෙහෙ කරති කියලා. ඕක තමයි අති පඬිතකම කියන්නේ. පඬිතකම නම් තියෙන මෙහෙය කරනවා Tamanට ආපු ආර්ධනාව Tamanට ආපු යෝජනාව හැකි ප්‍රමාණය කරලා දානවා කියපු නිසා, ඉල්ලපු නිසා. සමහරු දැන මේක මෙහෙම කළ යුතුයි. මේකයි කිය යුත්තේ කියලා අතිපණ්ඩිතකම් කරාගාව තියෙන එකත් එහෙම හැවෙන එකයි වෙන්නේ. ඕක තමයි අපිත් කරන්නේ. ඕක තමයි මේ කාරකත්ත භාවය කියලා කියන්නේ. භාවනා කරගෙන යනකොට අර අයික පාටක නිින්දට යනවා වගේ, දැසිලා වැටෙනවා වගේ තැනකට ගියාම අපිට පේන අර කාරක ස්වරූපේ පාවා දුන්නා. දැන් කවුද අපිව කොරෝනා භූතෙක් කොරෝනා මේක. එහෙත් සුනාමයට ආවනගේ පද්දනවා පොරලනවා එහෙම නැත්නම් නොපෙනී යනවා මේක වෙන්න දෙන්න බෑ මේක අනිවාර්යයෙන්ම පිස්සු ලකුණක්. ඒ ලෝකෙට පිස්සු නෑ මටයි පිස්සු. මේක නම් අතාරින්න බෑ මේ මට මේ මෙහෙම ඉඳ ඉඳ ගැහුවාගේ ඉඳගෙන ඉන්න ගැතිය කාර්ක ස්වභාවයක තියෙන්න ඕනේ මේක වැක් කරනොත් බෑ. ඉතින් දඬුවම් ගැහුවා වාගේ ඉතින් යෝගාවචරයෝ ඒ හිතාගෙන නම් ඉන්නේ අපි භ්‍රමජාලයට අහු වෙලා නැහැ. අපි නියම මිත්‍යා දෘෂ්ටිකෝ කියලා. මේ කම්මිය දෘෂ්ටිකෝ කියලා. ඒක කෙරුවාවෙන් බලනකොට මේ එක එක දර්ශන පෙන්වන කාලෙන් බලනකොට මේ එකක්වත් අපි පහු කරලත් බෑ, පහු කරන්නත් බෑ. අනිවාර්යයෙන්ම මේවා දැනගෙන යන්නේ කොහොඳයි අපි යන පාරේ බොරු වලවල් තියෙනවා. කාලක නෙවෙයි මම දැකලා තියෙනවා සමහරලාට භාවනා කරනකොට එයාත් ඒ තාම නිහින තත්ත්වයකටපත් වෙලා කතා කරනවා නාසයෙන් සුදු පාට පිටි වගේ වෙනකම් රොටු වැවිල්ල ඉහළ පහළ ඇදලා ඇදලා ඇදලා පැය ගාණක් රොස්ස බැඳලා තියෙන නාසෙන්ද කට දෙපැත්තෙන් කෙල වැක්කිරලා සුදු පාටට පිටෙනවා ඇහෙන් හබ එනවා පහළේ මූත්‍ර පිට වෙනවා අසිත පිට වෙනවා ඒ භාවනාවෙන් පැය 7 8 එක දිගට වාඩි වෙලා ඉතින් මේ මනුස්සයා නැගිටලා කියනවා මොකටද ස්වාමීන් වහන්සේ වෙනමම දෙතිස් කුණබ භාවනාවක් ඒක දිහා බලනින් ගත්තා. බලන ඕන කෙනෙකුට පේනවා මේ උතුරන වෙන දාන ගොජ දාන කුණු වෙච්ච මිනිහක් වගේ. ඒ තරමට යන්න නම් ප්‍රකාරකත් භාවයේ කියන එක සංඥාවක් විතරයි අපි සයිකෝට් අඳගෙන ඊ ෂේප් බොඩිය තියාගෙන සපත්තු දෙකක් දාගෙන කුම්බගෙන ඉන්න ස්වරූපයේ කාර්ක ස්වරූපේ හොඳ කැපී පෙනෙන අවස්ථා නමුත් එහෙම වුණත් කලන් හැදිලා ගත්තට පස්සේ පාරේ ආනෙ වැටේද පාරේ වැටේද කියලා කාර්ක භාවයක් අපිට නැහැ. ඔය දෙකම භාවනාදී හම්බෙන්නේ. ඒ හම්බෙන වෙලාවේදී ඔය විසඤ්ඤී தත්ත්වයේ තියෙන එක අනිවාර්යයෙන්ම අත්දැකිය යුතුයි. ඒකදී හොඳ දෙයක් කියන්න හදනව නෙවෙයි. නමුත් මේක තමයි ස්වභාවය. මේක තමයි කියන්නේ අපිට කරන්න ඕනේ කියලා හිතලා කරන තාක්කක් කවදාවත් භාවනාවක් වෙන්නේ නැහැ. එතකොට වෙන්නේ එක්ක තෘෂ්ණාවක් එක්ක දෘෂ්ටියක් එක්ක මානයක්. භාවනා අකුරුද්දට වෙන්න යන්න දවසට යනකම් භාවනා කරන්න ඕන කරපු දාතෝන වෙනකොට සිද්ධ වෙනවා. එතකොට තේනවා මේකේ සාමී කෙනෙක්වත් වේදක නිවාසී කෙනෙක්වත් අර කාරකෙක්වත් ඇත්තේ නැහැ. තවත් ස්වරූපයක් තමයි වේදක ස්වරූපය. වේතනාවක වෙදීම වේද වේදක කියලා කියන්නේ මේක විඳින්නේ කියනවා ඉස්ලාම පටන් ගන්න දුක අයින් කළ සුඛ විඳින්නයි මේ සමත භාවනා කරන්නේ පිට ධම්ම සුඛය සඳහා. නමුත් කරන්න ගියාම නොවිඳිනා දුක් විඳින්න එපා. ඒතරක කමන්නේ මේ පිට ධම්ම සුඛය වෙන්නේ මේ දුක් විඳින්නේ කියලා හරි කරනවා. අන්තිමට බලනකොට මේ දුක් නැතිවීමේ සුඛමත් වීම නම් සුඛයක් තමයි. නමුත් ඒ සුඛයක් නැති වෙනකොට ඉතින් ඒකටත් අපිට හේතු කාරණා කියන්න වෙනවා. ඒත් අඩු ගන්න විඳීමක් කියන්නේ මම විඳිනවනේ ඔන්න විසඤ්ඤ තත්ත්වයට යනකොට වින්දනයක් නැති වෙනවා. ඒකයි මේ සමත භාවනා විදර්ශනා භාවනා වෙනස. ඒ වේදනාව නැති වුණත් සංඥාව නැති වුණත් විසඤ්ඤී තත්ත්වයට ගියත් තාමත් ආත්මයක් තියෙනවා කියන හැඟීම පවතින තාක්කල් අපි ඉන්නේ දෘෂ්ටිය බැහැ. තාමත් අපි ඉන්නේ භ්‍රමජාලය රැකෙත් පැතිලා. අන්න ඒ නිසා වේදකාත්මයක් නැති වුණත් වේදකාත්මයක් තිබුණත් තාම ආත්ම වචනෙන් අපි කතා කරන වේදනාව ආත්මය කරගෙන ජීවත් ඒ වගේම තමයි සයං වති. මේ මට මගේ පරියන්කේ බැඳගෙන පැය ගණන් ඉඳ අධිෂ්ඨාන කරන්න පුළුවන් ශක්තිය විතරක් නෙවේ. මට බැරි කෙනෙකුට බාහනක් කියලා දෙන්නත් පුළුවන්. වෙන ආගමක් තියෙන කෙනෙක් මේ ආගමට හරවන්නත් පුළුවන්. ඒ නිසා මට තියෙන වශය මම කොච්චර පුරුදු කරලා තියෙනවද කියනවා භාවනාව මට අනුන් කෙනෙක් උනත් හරවන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා ඒත් භාවනා කරනකොට අංග එන්න පටන් ගන්නවා. ඒ වෙන්නේ අර සද්ධා විදිය සති සමාධි ප්‍රත්‍යය හරි ගිය වෙලාවට. එතකොට හිතනවා මොකද්ද මේක කරන්න බැරි ඕන කෙනෙකුට මොකද්ද මේ අනිත් කෙනෙකු මෙච්චර කටමන්නේ කරවන්නේ දැන් මං වගේ භාවනා කරන්න බැරිද කියලා හරි විශාල මේ සයන් වශීගත පිටපත් වෙලා නැහයෙන් බලන්නේ අනිත් යෝගාවතරදී අයගොල්ලන් මේ මොකද වෙලා තියෙන්නේ මගේ වැඩ දිහා බලන්නකෝ කියලා පුදුමාකාර ගතියකට එනවා මොකද සමාජලාට ඒක මොනවාක්වත් නැතුව උලංගියේ බැලුමක් වාගේ වැක්කන වෙලාවලු තියෙනවා. ඒක නිසා භාවනාවේ සාර්ථක වෙච්ච ඉස්තිනාසල මේ සයන්වසී භාවයෙන් ලෝකේ වශයෙන් පවත්වනවා. ඒකල ඒකල දේශනා කර භාවනා හරියට කරනොන වශී කරව ගන්න පුළුවන්. මේක දෙකට ඕකසෝ කරන්න පුළුවන්, අන්‍යාගම් ගැත්තේ මේ පැත්තට හරවන්න පුළුවන්, අල්ලලා පෙන්වන්න පුළුවන් කිය ඒක ආත්මයක් කරගත්ත වෙලාවලුත් තියෙනවා. ඊට අදිත්‍යය කාස්නක් තියෙනවා මට මෙන්න මේ මේ විදිහට අදිස්ථාන කරන්න පුළුවන් අදිස්ථාන කරපුවම ඒක හිතිනවා. ඒකෙමුත් ආත්මයක් වෙනවා. මෙන්න මේ විදිහට මේ කාංකාව, සැකය, සංඥා වශයෙන්, මාන වශයෙන්, දෘෂ්ටි වශයෙන් තුන් ආකාරයකින් වැඩ කරන එක ඉස්සෙල්ලා අපිත් එක මූණට මූණ දාලා හැප්පෙන්නේ මේ පච්ච පරිග්‍රහණයයි. අන්නේ පච්ච පරිග්‍රහණාණයේදී ඒ යෝගාවචරයට යම් වෙලාවක අදනම්මගේ භාවනාව හොඳයි. මට දැන් පැය ගාණක් ඉන්න පුළුවන් ආදී වශයෙන් ඉන්නකොටම දැනගන්න ඕනේ එක්කෝ මේ සයන් වශයෙන් නැත්නම් අභිත්‍රායක කියන මේ දෘෂ්ටියක් තමයි මේ එන්න හදා. එහෙම නැත්නම් තණ්හාවක් පහළ වෙනවා නැගිටින්න නැතුව අද මට පැය දෙකක් විතර ඉන්න පුළුවන් නම් අනේ මේ පිටින් එන ශබ්ද නොවෙනවනම් අනේ මේ මధుරවා මගේ නොකනවනම් මට මේ භාවනා දිකට කරගෙන යන්න කියලා. එතකොට මානව තණ්හා වශයෙන්ුත් වෙනවා. මානව වශයෙන්ුත් වෙනවා මේ අනෙක් කට්ටිය කොච්චර අවුරුදු ගණන් භාවනා කරනවා. මම බලන්න ඇවිල්ලා මේ සෝමානියයි දෙකයි මට මෙච්චර කරගන්න පුළුවන් වුණා කියලා මාන වශයෙන් උත්තරනවා. ඒක නිසා මේ තුන් ආකාරයෙන් යන තෘෂ්ණා, මාන, දෘෂ්ටි නැත්නම් ප්‍රපංච ධර්ම තේරම පදනම් කරලා තියෙන්නේ මේ සංඥා. සංඥා නිදානානි ප්‍රපංච සංඛා කියලා ඒවා තේරම ප්‍රපංච බව තේරුම් ගන්න බැරි මොකද නාම ධර්මයේ මෙනෙහි කරලා පහළ වෙන රූප රූප ධර්මයේ මෙනෙහි කරලා පහළ වෙන නාම ධර්මයේ ඊගා වෙන හිතින් මෙනෙහි කිරීමේ තරම් දක්ෂතාවය නැති නිසා. ඒසා රූප ධර්මයේ මෙනෙහි කරලා දැනගන්න ඥාණය. ඒ ගාවට එන වහාම චිත්තක්ෂණය මෙනෙහි කරගන්න පුළුවන් වුණා නම් ඒකට අපි කියනවා භංග ඥානය. රූපෙ මෙනෙහි කරගන්න හිත එක්ක සතුටක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා බැරි වෙනවා කියලා හිතනවා තාම පුළුවන් නයි ඒ එකම ඒක විපස්සනා වෙනව නම් ඒ යෝගාවචරයට ඒ විපස්සනා කරන හිත නැවතත් විපස්සනා කරන්න පුළුවන් මේ විදිහට පියවර 3 4ක් විපස්සනාවේ විපස්සනාට යන්න පුළුවන් නම් ඒක රූප සත්‍යක භාවනාදී පෙන්ලා දී නාම සත්‍යක භාවනාදී පෙන්ලා දීලා තියෙනවා ඒ ප්‍රතිපාක්‍රමයේද රූප අරමුණු කරනවා කරලා දැනගත්ත හිතම වහාම ඊගාවෙන හිතින් මෙනෙහි කරනවා ඒක ඊගාව හිතින් මෙනෙහි කරනවා අන්තිමට ඒක සියුම් වෙනවා හතරක් විතර යනකොට කොහේ ඉන්නවද කොයි වේදනාවක් ආව කොයි සද්දයක් ආවත් කොයි හිතවිල්ලක් ආවත් වහම පැන පැන මෙනෙහි කරනවා මෙනෙහි කරන හිත මෙනෙහි කරන ඉතින් දැනගත්තාම පේනවා මගේ හිතට දැන් මොනවක්ද දාන්නේ ඒ මට්ටමට ගියොත් නම් ඔන්න තණ්හාමාන දිත්තේ එන්න විදියක් නෑ සංඤ්ඤා අසංඤ්ඤා ප්‍රශ්නේ එන්න විදියක් නෑ ඒක නිසා මේ ප්‍රත්‍යපරිග්‍රහ ඥාන මට්ටමේදී මේ කියන දෘෂ්ටි ජාල බස්තකාල එන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරු කල්ලාතෝ දේශනා කළා තියෙනවා ඔව තීන්දුව කරන්න යන්න බෑ. ඔව අල්ලා ගන්න යන්න බෑ. මොකද ඔව තාම භාගෙට තේරෙන දේවල්. මේක දිගට ඒ නාමේ නාමයට හේතුව රූපේ රූපයට හේතුව වශයෙන් එකිනෙකට හේතු වෙන හැටි දකිනකොට ඉස්ලාම නාම රූප වශයෙන් කඩාගත්ත අරමුණ දැන් නාමේ නාමයට හේතුව රූපේ රූපයට හේතුව හතරට කැරේ. ඒ කියන්නේ භාවනා හතර ගුණයක් වේගයි. මේ විදිහට යනකොටත් තාමත් පුළුවන් ඒ දෘෂ්ටි ජාල පහළ වෙන්න. යම් වෙලාවකට යෝගාවචරයට අරමුණ 100%ක්ම සුණු භාවයට පත් කරගන්න බැලුව කලාප වශයෙන් මත වෙනමත් වෙන කොටස් වල මේ තරම් වේගයෙන් වෙනස් වෙනවා නිසා මේකේ අනිත්‍ය භාවය නිමිත්තක් ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා කියලා යාන්තමට දැනනකොටම පච්චපරිඥාන ඉක්මවල සම්මතන ඥාණයට වට. නමුත් ඒ රූප පිළිබඳව සමනක් නිමිත්ත ගන්න බැරි ගතිය මදි ඉතිරි භාවනා සඳහා නැත්තම් මේ දෘෂ්ටි ගලවන රූපේ පිළිබඳ අනිමිත්ත ස්වභාවය ඊගාව චිත්තක්ෂණය දැකගෙන මේ ඥාණය තාමත් සම්මාන දිට්ඨියට අහු වෙන්න පුළුවන් කියලා ඒක නැවතත් මෙහෙ කරන්න යනවා නම් උන් කර්මස්ථානාචාර්යවරයෙක් නැතුව කමඨාංශුද්ධ කරගෙන භාවනා කරන්න පුළුවන් ශක්තිය තියෙනවා ඒ වගේම එනේ එනේ එනේ එක කොච්චරතරවත් අන්තිමට තියෙන දුක නම් කවදාවත් මම භාවනා කරලා මට හරි ගියා. මට පුළුවන් ඕන දෙයක් අත කරගෙන යන්න පුළුවන් කියලා විදිහේ අර සුඛ සුභ සංඥාවල් එන්න විදියක් නෑ දන්නව අවසානයේ කොහොම කෙරුවක්වත් දුකම තමයි. ඒ වාගේම මම භාවනා කරේ මමයි හරි ගුරුවරයා හොයාගත්තේ මමයි හොඳ ක්‍රමයේ හොයාගත්තේ මමයි හොඳ භාවනා ස්ථාන හොයාගත්තේ නිසා මේක මම මගේ ශක්තිය කරගත්ත දෙයක් ආදි වශයෙන් යම් ආත්ම දෘෂ්ටියක් වෙනවනම් ඒක දැනගෙන අනාත්මයෙන් කෙලවර වෙන්න වෙනවා. කොහොම කරත් කෙලවර වෙන්න වෙනවා. ඕක වර්ධින වෙලාවක් එනවා. ලක්ෂ කියලා කෝටි වාරයක් මේ විදිහට සංහාව ඇති වෙන වාරයක් පාසා. දෘෂ්ටි ඇති වෙන වාරයක්, මාන්න ඇති වෙන වාරයක් නැවත නැවත ඒ හිතින්ම ඒක දැක් ගන්න පුළුවන් මට්ටමට ගියොත් සංඛාවිතන විසුද්ධිය සිදුවන වඩා විශාල වෙනසක් ඒ ගාහන සංඥා අවස්ථාවේදී භංග ඥානදී සිදුවේ. එතෙන් යනකම් මේ කෙල්ලන් ටික තියෙනවා. මේකෙන් කියන්න තියෙන්නේ භාවනා කරලා හැදෙන පිස්සු වල ස්වභාවය. ඉතින් ඕන කෙනෙකුට කියන්නේ ඔක තමයි භාවනා කරන්න එපයි කියන්නේ. ඔච්චරම ගැඹුරු නම් මොකටද මේ අහ කියන එකක් ඔළුවේ දාගෙන හරි ගිහිල්ලත් වරදිනවා නම් ඔච්චර වෙන්නේ කියලා. නමුත් පුළුවන් නම් වෙනත් ක්‍රමයක් තියෙනවා නම් හොයාගන්න පුළුවන්. හොඳයි. මොකද සරුවචනද දේශනා කළ තුන මගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මෙච්චරයි මේ එක එකන එක එක දැන් අල්ලගෙන නතර වෙච්ච තැන් ටිකයි මම මේ පෙන්වන්නේ ඒ අල්ලාගත්තේ මෙන්න මේ තණ්හාමාන දෙත් නිසායි ඒ නිසා මේ අත්තු මැරලා මෙන්න මේ වේතන් වලට යනවා ආම භවේ මම මෙව ඉක්මෙව්වා එක්කම නිසා මම ඒ අත්තු මෙතනයි ඉන්නේ මෙතනින් යහු වෙන්නේ මෙතෙන්ට යන්නේ කියලා කියාකි නමුත් ඒ ඉක්මෙව්වා කියලාවත් මයි ළඟ තණ්හාමාන දෘෂ්ටියක් නැහැ අන්න ඒකයි සරුවත්නේ ගුණය ඒක තේරුම් ගත්තා නම් යෝගාවචරයේ ඒක කවදාකවත් සුතෙන් තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි. කවදාකවත් තරෙන්ට තරකෙන් තේරුම් ගන්නත් බෑ මොකද මේ දෙකම තණ්හා මාන දිටි බලපාන. විපස්සනාවෙන්මයි ඒක අදුම තරමින් සුල්ලසෝතාපන්න තත්ත්වෙත් පන්නනවා. සුල්ලසෝතාපන්නට ගියාට පස්සේ තමයි මේ මාතෘකාව අදාළ බව තේරෙන්නේ. එත ගන්න හිතෙන්නේ මොකටද ඔය ගැඹුරු ධර්ම ඔය විඥානයයි ඔය සංඥාවයි ඔව්ව ගැඹුරු ඔව්ව වියලි ඌව නැතුව පුළුවන් නේ පුළුවන් හිතෙනවා. නමුත් මෙතනින් යාට ගියාට පස්සේ ඒ ධම්මවිචේ සම්බොධ්‍යංගේ මහල වෙන්න පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම මේ වගේ තියෙන ගැඹුර තේරෙන්න පටන් ගන්නවා. ඒත් එකක් කී හැකි ඒ පළවෙනි මාර්ග ඥානය ලැබලා කටයුතු කරන තාකල් මෙව සිද්ධ වුණාට විග්‍රහ කරගන්න බෑ. ඒකත් වලට තේරෙන්නේ නෑ. කියලා දෙන්න බෑ. උගාක් ඒකම සිද්ධ කරගෙන සිද්ධ කරගෙන ඉදිරියට ගියාට පස්සේ තමයි මේ අනුන් කරගන්න හැටි කෙරෙන හැටි තමන් පැන ගැටි ආදි වශයෙන් ගොඩාක් විස්තර දකින්න පුළුවන් වෙන්නේ ඒ ධර්ම ගැඹුර දකින්න. ඒ නිසා පළවෙනි මාර්ග ඥානය කරනකන් නිකන් අසීයෙන් වාගේ ගුරුවරයාගේ මන අපිට සද්ධාහයෙන් කාගෙන යන ගතියක් තියෙනවා. මතුමැත්ත ඥාන වලට යනකොට මේක නැවත නැවත අහපහපා කනකොට ඒක තමයි තේරෙන්න පටන් අරගන්නේ සරුවචනන්ගේ ගුණ. ඒ පළවෙනි මාර්ග ඥානපත් වීමෙන් තමයි ගුණ රස දැනීමේ මූලික සුදුසුකම ලබන්නේ. එතකම්ම නිකන් මේ මේ කිව්වා වාලයට කරා. ඊට පස්සේ කොච්චරද වැඩ කරන්නේ? සමත වශයෙන් තියෙන විපස්සනා වශයෙන් තියෙන ආනේ වැඩ කොටසක් කරගෙන යන්න ශක්තිය ධෛර්යය මේ ධර්ම කොටස වලින් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සරුවචන් වහන්සේත් මේ ධර්ම දේශනා කරන්න ඇත්තේ වැඩ කරන පිරිසකට. ඒක නිසා සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩේ යන්න කන්ද පාමුලා තියෙන ගොඩාක් වැඩ තියෙනවා. වහවහ අපගේ මේ සන්නාමාන දෘෂ්ටි දුරු කරගෙන සාසනයට අත්‍යවශ්‍ය වන්නා වූ ඒ බර දැරීමේ කටයුත්තට අපි ගොඩනැගිල්ල පොනත ගඩොලයක් බවට හෝපත් වීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රත්‍යක්ෂ ඥාන ලබා ගැනීමට අපිට මේ ධර්ම කොටසත් අප අපේ භාවනාවට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු.